ඝනකමොග්ගල්ලාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති පුබ්බාරාමේ මිගාර මාතුපාසාදේ අත කෝ ඝනක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ යේන භගවාසේන උපසංකමේ උපසංකමේत्वा භගවතා සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ගණක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච සේයතා විභෝගෝතම ඉමස්ස මිගාරමාතෝ පාසාදස්ස දිස්සති අනුකොබ්බ සික්ඛා අනුකොබ්බ කිරියා අනුකොබ්බ පටිපදා යදිදං යාව පච්චිමා සෝපාන කලේබරා ඉමේ සම්පිහි බොහෝ ගෝතම බ්‍රාහ්මනානන්දිස්සති අනුකොබ්බ සික්ඛා අනුකොබ්බ කිරියා අනුකොබ්බ පටිපදා යදිදං අජ්ජේන ඉමේ සම්පිහි බොහෝ ගෝතම ඉස්සාසානං දිස්සති අනුකොබ්බ සික්ඛා අනුකොබ්බ කිරියා අනුකොබ්බ පටිපදා යදිදං ඉස්සත්තේ අම්මා කම්පේ භෝගෝතම ඝනකානං ඝනනාජේවානන්දෙස්සතේ අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා යදෙදං සංකානේ මයං හි භෝගෝතම අන්තේ වාසේ ලබිත්වා පඨමං ඒවං ගනාපේම ඒකං ඒකකං ද්වේ දුකා තීනේ තිකා චත්තාරි චතුක්ඛා පංච පංචකා ච චක්ඛා සත්ත සත්තකා අට්ඨ අට්ඨකා නව නවකා දස දසකා තී සතම්පි මයං භෝගෝතම ගණාපේම දීයෝපි ගණාපේම සක්ඛානුකෝ භෝගෝතම ඉමස්මින් තේ ධම්ම විනයේ ඒවමෙව අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා පඤ්ඤාපේතුන්ති සක්ඛා බ්‍රාහ්මන ඉමස්මින් තේ ධම්ම විනයේ අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා පඤ්ඤාපේතුන්ති සේයතා විබ්‍රාහ්මන දක්ඛෝ අස්ස දමකෝ භද්‍රං අස්ස ජානීයං ලබෙත්වා පඨමේනේව මුඛාදානේ කාරණං කාරේති අත උත්තරින් කාරණං කාරේති ඒවමේව කෝ බ්‍රාහ්මන තථාගතෝ පුරිස ධම්මං ලබෙත්වා පඨමං එවං විනේති ඒහිසම් බික්කෝ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහරාහේ ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවේ සමාදාය සික්ඛස්සෝ සික්ඛාපදේසෝති යතෝ කෝ බ්‍රාහ්මන භික්ඛෝ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාරගෝචර සම්පන්නෝ අනුමත්තේ සුවජ්ජේසු බයදස්සාවේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේසු තමේනම් තථාගතෝ උත්තරින් විනේති ඒහෙතං වික්ඛෝ ඉන්ද්‍රියේසු ගොත්තද්වාරෝ හෝති චක්ඛුනා රූපං දිස්වා මානිමිත්තග්ගාහි හෝහි මානොබ්බ්‍යඤ්ජනග්ගාහේ යක්ඛවාදීකරණමේනං චක්ඛේන්ද්‍රයන් අසංවතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්ස වේයොම් තස්ස සංවරාය පටිපඤ්ඤාහි අරක්ඛාහි චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපජ්ජාහි සෝතේන සද්දං සොත්වා තේයාලම් ගානේන ගන්ධං ගායetva තේයාලම් ජීවහාය රසංසායetva තේයාලම් කායේන භොට්ටම්බං කුසීत्वा තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය මානිමිත්තං ගාහි හෝහි මානෝභ්‍යංජනං ගාහි යත්වාදිකරණමේනම් මනේන්ද්‍රයන් අසංවතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වේයොන් තස්ස සංවරාය පටිපඤ්ඤාහි රක්ඛාහි මනේන්ද්‍රයන් මනේන්ද්‍රයේ සංවරං ආපඤ්ඤාහේති යතෝ කෝ බ්‍රාහ්මන භික්ඛෝ ඉන්ද්‍රේසෝ ගොත්තද්වාරෝ හෝති තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහිසං භික්ඛෝ භෝජනේ මත්සඤ්ඤෝ හෝහි පටේ සංකායෝනිසෝ ආහාරං ආහාරේයාසේ නේව දවාය නබදාය නමණ්ඩනාය නබිවෝසනාය යාවදේවයිමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසෝපනතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහං කාමේ නවංච වේදනං න උප්පාදෙස්සාමේ යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ ඡාති යතෝ කෝ බ්‍රාහ්මන භික්ඛෝ භෝජනේ මත්සඤ්ඤෝ හෝති තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒහි ත්වම් බික්ඛෝ ජාගරියං අනුයුක්තෝ විහරාහි දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීහි ධම්මේහි චිත්තං පරිසෝදේහි රත්ත්‍යා පඨමං යාමං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේහි රත්ත්‍යා මජ්ජිමං යාමන් දක්ඛිනේන පස්සේන සීහසෙයං කප්පේයාසී පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උත්තාන සංඥං මනසිකරේत्वा රත්ත්‍යා පච්චිමං යාමං පච්චුට්ඨාය චංකමේන නිසජ්ජාය ආවරණීයේ ධම්මේ චිත්තං පරිසෝදේහිති යතෝ කෝ බ්‍රාහ්මන භික්ඛෝ ජාගරියං අනුයුත්තෝ හෝති තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒ හිතං භික්ඛෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝහි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරේ සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරේ සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරේ ගතේ චිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරේතේ යතෝ කෝ බ්‍රාහ්මන බික්ඛෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති තමේනං තථාගතෝ උත්තරින් විනේති ඒතං බික්ඛෝ විවිත්තං සේනාසනං භජ අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරගුහං සුසානං වනපත්තං අභෝකාසං පලාල පුඤ්ජන්තේ සෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රුක්ක මූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අභෝකාසං පලාල පුඤ්ජං සෝපච්ඡාබත්තං පිණ්ඩපාත පඩෙක්කන්තෝ නිසේදති පල්ලංකං ආභුජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතින්නොපට්ඨ පෙත්වා සෝ අවිජ්ජං ලෝකේ පහාය විගතා විජ්ජේන චේතසා විහෙරති අවිජ්ජාය චිත්තං පරිසෝදේති ව්‍යාපාද පදෝ සංපහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සම්බපාන භෝත හිතානුකම්පේ ව්‍යාපාද පදෝ සාචිත්තං පරිසෝදේති තීන මිද්ධං පහාය විගත තීන මිද්ධෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තේන මිද්ධා චිත්තං පරිසෝධේති උද්ධච්ච කොක්කොච්චං පහාය අනුද්ධතෝ විහෙරති අජ්ජත්තං වෝපසන්ත චිත්තෝ උද්ධච්ච කොක්කොච්චා චිත්තං පරිසෝධේති විචිකිච්ඡං පහාය තින්න විචිකිච්ඡෝ විහෙරති අකටං කතේ කුසලේසෝ ධම්මේසෝ විචිකිච්ඡාය චිත්තං පරිසෝදේති සෝයිමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේකරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං තේසේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං තේසේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛ කෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛ කෝ සතිමා සුඛ විහාරේති තන්තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛංසජ පහනා දුක්ඛංසජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති යේකෝතේ බ්‍රාහ්මන භික්ඛෝ සේඛා අපත්තමානසා අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානා විහරන්ති තේසෝ මේ අයං ඒව රූපී අනුශාසනේ හෝති යේ පනතේ බික්ඛෝ අරහන්තෝ කේනා සවාවසිතවන්තෝ කතකරණීයා ඕහිත භාරා අනුප්පත්ත සදත්තා පරික්ඛේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුත්තා තේසං ඉමේ ධම්මා දිට්ඨ ධම්ම සුඛ විහාරාය චේව සංවත්තන්ති සති සම්පයඤ්ඤාය ඡාසී එවං බුත්තේ ඝනක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ භගවන් සංඝේ සදවෝච චින්නකෝ භෝතෝ ගෝතමස්ස ශාවකා භෝතා ගෝතමේන එවං ඕවදීයමානා එවං අනුශාසියමානා සබ්බේව අච්ඡන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්තේ උදාහෝ ඒකච්චේ නාරාධෙන්තේ තේ අත්තේ කච්චේ කෝ බ්‍රාහ්මන මම ශාවකා මයා එවං ඕවදීයමානා එවං අනුශාසියමානා අච්ඡන්ත නිට්ඨං නිබ්බානං ආරාදෙන්ති ඒකච්චේ නාරාදෙන්ති තේ කෝනකෝ භෝගෝ සමහේතු කෝ පච්චයෝ යන්තිට්ඨ තේව නිබ්බානං තිට්ඨති නිබ්බානගාමි මග්ගෝ තිට්ඨති භවං ගෝතමෝ සමාදපේතා අතච පන භෝතෝ ගෝතමස්ස ශාවකා භෝතා ගෝතමේන එවං ඕවදීයමානා එවං අනුශාසියමානා අප්පේ කච්චේ අච්ඡන්ත නිට්ඨං නිබ්බානං ආරාදෙන්තේ ඒකච්චේ නාරාදෙන්තේ තේ තේන හිවරාක්මන තඤ්ඤේ වෙත්ත පටිපොච්චිස්සාමි යථාතේ කමෙය්‍ය තථානම් ව්‍යාකරේයාසෙත් තං කිං මඤ්ඤසි බ්‍රාහ්මන කුසලෝ ත්වං රාජගහාගාමිස්ස මග්ගස්සාමි එවං භෝ කුසලෝ අහං රාජගහාගාමිස්ස මග්ගස්සාසෙත් තං කිං මඤ්ඤසි බ්‍රාහ්මන ඉද පුරිසෝ ආගච්ඡේය රාජගහං ගන්තු කාමෝ සෝතං උපසංඛමෙත්වා එවං වදෙය්‍ය ඉච්ඡාමහං බන්තේ රාජගහං ගන්තුන් තස්ස මේ රාජගහස්ස මග්ගං උපාදිසාති තමේනං ත්වං එවං වදෙය්‍යාසී එවං බෝ පුරිස අයං මග්ගෝ රාජගහං ගච්ඡති තේන මොහොත්තං ගච්ඡතේන මොහොත්තං ගන්त्वा දක්ඛිස්සසි අමුකං නාමගාමං තේන මොහොත්තං ගච්ඡ තේන මොහොත්තං ගන්त्वा දක්ඛිස්සසි අමුකං නාම නිගමන්ත තේන මොහොත්තං ගච්ඡත් තේන මොහොත්තං ගන්त्वा දක්ඛිස්සසි රාජගහස්ස ආරාම රාමනේයකං වන රාමනේයකං භූමි රාමනේයකං පොක්කරණී රාමනේයකන්ති සෝතයා එවං ඕවදීයමානෝ එවං අනුශාසියමානෝ උම්මග්ගං ගහෙත්වා පච්චාමුකෝ ගච්ඡේය අත දුතියෝ පුරිසෝ ආගච්ඡේය රාජගහං ගන්තු කාමෝ සෝතං උපසංකමිත්වා එවං වදෙය්‍ය ඉච්ඡාමහං බන්තේ රාජගහං ගන්තුන් තස්ස මේ රාජගහස්ස මග්ගං උපාදිසාතේ තමේනම් ත්වං එවං වදෙය්‍යාසී ඒහම් බොහෝ පුරිස අයම් මග්ගෝ රාජගහං ගච්ඡති තේන මොහොත්තං ගච්ඡතේන මොහොත්තං ගන්त्वा දක්ඛිස්සසි අමුඛං නාම ගාමං තේන මොහොත්තං ගච්ඡතේන මොහොත්තං ගන්त्वा දක්ඛිස්සසි අමුඛං නාම නිගමං තේන මොහොත්තං ගච්ඡ තේන මොහොත්තං ගන්त्वा දක්ඛේසසේ රාජගහස්ස ආරාම රාමණේයකං වනරාමණේයකං භූමි රාමණේයකං පොක්කරණී රාමණේයකං තේ සෝතයා එවං ඕවදීයමානෝ එවං අනුශාසියමානෝ සොත්තිනා රාජගහං ගච්ඡේය කෝනුකෝ බ්‍රාහ්මන හේතු කෝපච්චයෝ යන්තිට්ඨතේව රාජගහන්තිට්ඨති රාජගහගාමී මග්ගෝත්තිට්ඨති ත්වං සමාදපේතා අතච පනතයා එවං ඕවදීයමානෝ එවං අනුශාසීයමානෝ ඒකෝ පුරිසෝ උම්මග්ගං ගහෙත්වා පච්චාමුකෝ ගච්ඡේය ඒකෝ සොත්ථිනාරාය ගහං ගච්ඡේයාති එත්තත්‍යාහං භෝගෝතම කරෝමි මග්ගකායේ හං භෝගෝතමාති ඒවමේව කෝ බ්‍රාහ්මණ තිට්ඨතේව නිබ්බානං තිට්ඨති නිබ්බානගාමිනී මග්ගෝ තිට්ඨාමහං සමාදපේතා අතජපන මම ශාවකාමයා එවං ඕහදීයමානාන් එවං අනුශාසය මානා අපේ කච්චේ අච්ඡන්තනිට්ඨං නිබ්බානං ආරාදෙන්ති ඒකච්චේ නාරාදෙන්ති එත්ථක්ඛ්‍යං බ්‍රාහ්මන කරෝමි මග්ගසාහිහං බ්‍රාහ්මන තථාගතෝති එවං වොත්තේ ගණක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ භගවන් සංඝේ සදවෝච ये मे भो गौतम पुग्गला अश्रद्धा जीविकत्ता अगारस्मा अनगार्यम् पब्बजिता सटा मायाविनो केटुभिनो उद्धता उन्नला चपला मुखरा विखिन्न वाचा इन्द्रियेषु अगुत्तद्वारा भोजने अमत्सञ्जुनो ජාගරියං අනනුයොත්තා සාමඤ්ඤේ අනපෙක්ඛවන්තෝ සික්ඛායන තිබ්බගාරවා බාහුලිකා සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්කෙත දුරා කුසීතා හේන විරියා මොට්ටස්සතිනෝ අසම්පජානා අසමාහිතා විබ්බන්ත චිත්තා දුප්පඤ්ඤා ඒලමුගා නතේහි භවං ගෝතමෝ සද්ධින් සංවසති යේ පනමේ කුල පුත්තා සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතා අසටා අමායාවිනෝ අකේටෝ බිනෝ අනුද්දතා අනුන්නලා අචඵලා අමුකරා අකින්න වාචා ඉන්ද්‍රියේසු ගොත්තද්වාරා භෝජනේ මත්සඤ්ඤුනෝ ජාගරියං අනුයොත්තා සාමඤ්ඤේ අපේක්ඛවන්තෝ සික්ඛාය තිබ්බ ගාරවා න බාහුලිකා න සාතලිකා ඔක්කමනේ නික්කිට දුරා පවිවේකේ පුබ්බංගමා ආරද්ධ විරියා පහිතත්තා උපට්ඨිත සතිනෝ සම්පජානා සමාහිතා ඒකග්ගචිත්තා පඤ්ඤවන්තෝ අනේල මුගාත්තේහි භවං ගෝතමෝ සද්ධින් සංවසති සේයතා විභෝ ගෝතම ඒකේච මූල ගන්ධා කාලානුසාරිකං තේසං අග්ගමක්ඛායති යේකේච සාර ගන්ධා ලෝහිත චන්දනං තේසං අග්ගමක්ඛායති යේකේචේ පොප්ප ගන්ධා වස්සිකන්තේ සං අග්ගමක්ඛායති ඒවමේව කෝ බොහෝතෝ ගෝ සමස්ස ඕවාදෝ පරමජ්ජ ධම්මේසු අබේක්ඛන්තං භෝගෝතම අබේක්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කොජ්ජතං වා උක්කොජ්ජය පටිච්චන්නං වා විවරෙය්‍ය මෝල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාතේල පඤ්ඤෝ තණ්හාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්තේති ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති ගණක මොග්ගල්ලාන සුත්තං සත්තමං